අද අපගේ දේශකයන්න් වහන්සේ මාතලේ විහාරමාවතේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති රජරට විශ්වවිද්‍යාලයේහි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද කොළගම්වත්තේ චන්දසිරි ස්වාමින්වයන් වහන්සේ අපි নমස්කාර පූර්වකව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 ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු පංචමානි භික්ඛවේ බියසනානි කතමානි පංච ඥාති බියසනං භෝග බියසනං රෝග බියසනං සීල බියසනං දිට්ඨි බියසනං තී සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණකර කුස පින්වත්නි අද පින්වත් ඔබ සීල දිනාටම මේ උතුම් තථාගත ධර්මය දේශනා කිරීමේදී මා යොදාගත් ගාථා පාඨය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තතිය පඤ්ඤාසිකේ සඳහන් වන ගිලාන වග්ගයේහි සම්පදා කියන සූත්‍ර දේශනාවෙහි සූත්‍ර කොටසක් තමයි මුලින් අප සජ්ජායනා කරන්නට යෙදුනේ. ඊ타මත්ම වටිනා කාරණාවක් නැවත නැවතත් ඔබට අපේ ජීවිතයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව හිතන්න කල්පනා කරන්නට බෙහෙවින්ම වටිනා ධර්ම කාරණා කීපයක් මෙතනදී සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙනවා. පින්නතුලට මෙවැනි කාරණාවක් පැහැදිලි කරනකොට ඔබ දන්නවා ජීවිතයේහි සම්පatti සහ විපatti පිළිබඳව අප නිරන්තරයෙන්ම අහලා තිබෙනවා. ලෝකේ ජීවත් වන මිනිස්සු බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල කොයිම වෙලාවකදීවත් විපත්තිකර තත්වයක් පිළිබඳව කල්පනා කරන්ට සිහිපත් කරන්ට පෙළඹීමක් සිදුවන්නේ නැහැ. ඔබත් ඔබේ ජීවිතයේ තුල අප සියලු දෙනාම අපේ ජීවිතයේහි අපි හැම වෙලාවක් තුළදීම බලාපොරොත්තු වෙන්නේ සම්පත්තිය. විපත්තිය කිසිසේත්ම අපි අපේක්ෂා කරන ධර්මතාවක් නෙමෙයි. ඇයි අපි හැම විපත්තියක් බලාපොරොත්තු නොවන්නේ? භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මය අවබෝධ නොකරගත් ඒ ධර්මයේ නොපිහිටපු කෙනෙකුට මේ විපත්තිය අවබෝධ කරගන්නට Tamante ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. මේ දේශනාවේහි හරි අපූර්ව කාරණා පහක් පින්නතුල්ලාට අහන්ට දකින්න පුළුවන්කමක් තිබෙනවා. අපේ ඇතම් ස්වාමින් වහන්සේලාගේ දේශනාවන් වල මේ කාරණාවන් පිළිබඳව දැනගෙන හිටියත් ඊටත් වඩා තමන්ගේ ධර්මඥානය ඇති වෙන ආකාරයට විශේෂයෙන් තමන්ගේ සුතමේ ඥානය, චින්තාමේ ඥානය ඇති වෙන ආකාරයට වඩ වඩාත් ධර්ම ගෞරවය ඇති කරගෙනම Taman අහපු දේවල් වඩාත් හොඳින් ශ්‍රවණය කරන්ට දකින්න ඔබ ප්‍රඥාවන්තෙක් වෙන්න අවශ්‍යයි. මොකක්ද මෙතනදී පංචමානි භික්කවේ බියසනානි කියන ආකාරයට පැහැදිලි කළේ ඥාති බියසනං, භෝග බියසනං, රෝග බියසනං, සීල බියසනං, ditthi බියසනං මෙවැනි මාත්‍රකාවක් මෙවැනි බියසනකාරී තත්ත්වයක් අදටත් වළංගු යයි කියලා මා විශ්වාස කරන කල්පනා කරනවා. ඥාති බියසන ඥාතින්ගේ විපත්‍ය කියන එක කෙනෙකුට බොහෝ සෙයින්ම ඒක ව්‍යසනකාරී තත්ත්වයක්. අපි ඒක කොහොමද අපි අවබෝධ කරගන්නේ? ඒ අවබෝධ කරගැනීමේදී තථාගතයන් වහන්සේගේ ධර්මයේ කොයි තරම් දුරට අපට ජීවිතයට වටිනවද? බොහෝක බියසනන් මිනිසු හරියම්ම කරගත්ත දේවල් විනාශ වෙනවා. රෝග බියසනන් මේ ඊ타මත්ම ගැඹුරින්ම දකින්ට බලන්ට හොඳටම ඉඩ කඩක් තිබෙන කාරණාවක්. සීල බියසනන් Taman ආරක්ෂා කරගත්ත සීලය ඕනම වෙලාවකදී ඕනම අවස්ථාවකදී මේක කැඩිලා බිඳලා නැති වෙන්න පුළුවන්. දිට්ඨි බියසනන් Tamanගේ දැක්ම Tamanගේ දෘෂ්ටිය විනාශ වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. වෙනත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මෙන්න මේ කියන කාරණාව ඔබට මා පැහැදිලි කරලා දෙන්නට මත්තෙන් තථාගතයන් වහන්සේගේ උතුම් දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකායේ දසක නිපාත පාළියේහි නාත වර්ගයේහි පඨම නාත කරන ධර්ම කියන කොටසයි. පින්නතුලාට තමන්ගේ නිවසේ ඉඳගෙන ත්‍රිපිටකය පරිශීලනය කරනකොට ඊටාත්ම වැදගත් වෙනවා මේ ත්‍රිපිටකයේ පරිශීලනය කිරීම. සූත්‍ර විනය අභිධර්මයේ පරිශීලනය කිරීම, ඒ අටුවාවන් පිළිබඳව විස්තර හොයා බැලීම, ටීකාවන් පිළිබඳව විස්තර හොයා බැලීම Tamanගේ ධර්මඥානයට ගැලපෙන ආකාරයට මේවා සම්බන්ධ කර ගැනීම තාමත් වටිනවා. දැන් මම ඔයත් අන්න සඳහන් කළේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වන ඒ ගාථා පාඨයක් තමයි පඨම නාථ කරන ධර්ම විදියට පෙන්වුම් කරන්නේ. සනාථා භික්ඛවේ විහෙරත මා අනාථා දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති දස ීමේ භික්ඛවේ නාථ කරන ධම්මා කතමේ දස ජීවිතය අනාථ වීම පිළිබඳව සඳහන් වෙනවා සනාථා භික්ඛවේ විහෙරත මහණෙනි මේ ධර්මයේ පිහිට කරගෙන ජීවත් වෙන්න යම් වෙලාවකදී ඔබ ධර්මයේ පිහිට නොකොට ජීවත් වුණොත් මානාතා දුක්ඛං ඔබ ජීවිතය අනාථ වෙලා දුක්ඛිත තත්යකටපත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට පැහැදිලිව සඳහන් කොට වදාලා පින්වත්නි ධර්මය Tamanගේ ජීවිතයේ තුල පිහිට කරගෙන ජීවත් වෙන මිනිසුන්ට කවරම දාකවත් ජීවිතේ අනාථකමක් අනාථ බවක් ඇතිවන්නේ නැහැ. මා දන්නවා ඔබ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම ඇතිවිච්ච වසංගත තත්ත්වෙත් එක Tamanගේ නිවසවල ඉඳගෙන ඔබ ජීවිතේ මොනතරම් පීඩාවකටපත් වෙලා මොනතරම් ජීවිතේ අතෘප්තිකර තත්ත්වයකටපත් වෙලා Tamanගේ නිවෙස්වල ජීවිතය ගත කළාද කියලා. ඔබ යම් වෙලාවකදී ඔබ කලබලයටපත් වුණා නම් යම් වෙලාවකදී ඔබ තරහින් කෝපින් Tamanගේ ජීවිතය ගත වුණා නම් ඊ타ත්ම අසහනකාරී විදියට Tamanගේ ජීවිතය ගත වුණා නම් Tamanගේ නිවස හෝ වේවා බොහෝ වෙලාවට අපිට එක්තැන් වෙලා ඒ කූඩුවකට වෙලා ජීවිතේ ඉඳවිච්ච අවස්ථාවක්. මේක කොයි තරම් ගැඹුරු ආකාරයකට ධර්මයේ අපට විග්‍රහ කරලා තියෙනවද? යම් වෙලාවකදී යම් අවස්ථාවකදී ඔබ මෙහිම අසහනකාරී තත්යකටපත් වෙලා අතෘප්තිකර තත්යකටපත් වෙලා ජීවිතේ මානසික සංහිඳියාව නැති වෙනකොට මාවට සඳහන් කරන්නේ ඔබ ජීවිතයේ තුල එක්තරා ආකාරයක අනාථ බවක් Tamanගේ ජීවිතයේ තුල ගොඩනගාගෙන තිබෙනවා. අනාථ බවක් ගොඩනගාගෙන තියෙනවා. මේ අනාථ වීම කියලා මෙතනදී මහා ඔබට පැහැදිලි කරන්නේ ඔබට මිල මුදල් නැතිකම නෙමෙයි. ඔබට දරුමල්ලන් නැතිකම නෙමෙයි. Tamanගේ ගේදොර වස්තු ආභරණ මේවා නැතිකම නෙමෙයි මෙතනදී මේ අනාථකම පිළිබඳව මා සඳහන් කරන්නේ. ඔබට සියලු දේවල් තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන අහිංසක අම්මා කෙනෙක් Tamanගේ නිවසේ ඉන්නවා වෙන්නට පුළුවන් කමක් තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ මිල මුදල් තිබෙන තාන්න මාන්නේ තිබෙන ලංකාවේ හොයවා විදේශ රටක හොයවා ජීවත් වෙන කෙනෙක් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. හැබැයි ඔබ තේරුම් ගත යුතු කාරණාව තමයි ඒ සියල්ලම තියෙද්දි Tamanගේ මානසික ස්වභාවය පැහැදිලි වශයෙන් ඔබට පීඩාකාරී තත්ත්වයක් යටතේ පැවතුණා නම් ඔබට අසහනයක් ගොඩ නැගුණා නම් ඔබ එතනදි මා සඳහන් කරනවා අනාථෙක් බවට පත් වෙලා අනාථෙක් බවට පත් වෙලා. ඒ අනාථකම කියලා කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඔබ පරාජිත චරිතයක් බවට පත් වෙලා. මේ ලෝකයේ තුල ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයකට යන මිනිස්සෙක් තමයි ධර්මයේ තුල පෙන්වන්නේ බොහොම විශිෂ්ට මිනිස්සෙක් විදියට. ඔබ එවැනි අවස්ථාවකදී ජීවිතේ යම් වෙලාවකදී ඔබට අඩුපාඩුවක් තියෙනවා කියලා ඔබට වැටහෙන්නට ඕනෑකමක් අවශ්‍යයි. පින්වත්නි අපි ලෝකයේ තුල ගොඩනගාගත්ත දෙයක් තියෙනවා. ලෝකයේ තුල ගොඩනගාගත්ත කාරණාවට ධර්මයේ තුල අපි කියනවා සම්මුති වශයෙන් ගොඩනගාගත්ත දෙයක්. මේ සම්මුති ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු මේ ලෝකයේ මහා වටිනමායයි කියලා කල්පනා කරපු දේවල් දහස් ගණන් කෝටි ගණන් තිබුණා. ඔබ දන්න ඔබට ඔබේ ජීවිතයේ තුල බොහෝ සෙයින් මේ සම්මුති ලෝකයේ තුල ගොඩනගාගත්ත ඉතාමත් වටිනා වූ විශිෂ්ට වූ දේවල් තිබුණා. ඒ විශිෂ්ටෝ වටිනවයයි කියලා හිතපු දේවල් වලට ඔබ විවිධ වටිනාකම් ලබා දීම සිදු කළා. මම මගේ යයි කියන ආත්ම දෘෂ්ටිය ගහණය කරගෙන ලෝකීය ඔබ ගොඩනැගුවා. මිල මුදල් හම්බ කළා. නොඑක ආකාරي භෞතික වශයෙන් බොහෝ දේවල් ගොඩනැගුවා. නමුත් ඒ සියල්ලම එක මොහොතකදී විනාශ තත්යකටපත් වෙනකොට නැති වෙනකොට එසේ නැතොත් Taman මේ සියල්ලම තියෙද්දිත් තමන්ගේ ජීවිතය තුළ එක් තැනකට තමන්ගේ ජීවිතය තුළ ගොඩනැගෙනකොට ඔබ ගොඩනගාගත්ත ලෝකය සම්මුති ලෝකය සම්පූර්ණයෙන්ම බොරුවක් බවට පත් වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ වචනයක් තිබෙනවා. ඒ තමයි විද්‍යා උපතතං සෙට්ටෝ විද්‍යාව පහළ වී තාමත්ම ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. විද්‍යාව පහළ වී තාමත්ම ශ්‍රේෂ්ඨයි. විද්‍යාව ඉහළට නැගගෙන යනකොට අවිද්‍යාව පහළට ගමන් කරනවා. ලෝකේ විද්‍යාව විද්‍යාවයි කියලා කියන්නේ මේ සම්මුතිය ඉක්මවා ගිහිල්ලා පරමාර්ථය දකින අවස්ථාව. සම්මුතිය තුළ ජීවිතේ වටිනවයයි කියලා හිතුවු ගොඩනගාගත්ත සකස් කරගත්ත පිළියෙල කරගත්ත බොහෝ දේවල් පින්වත්නි අපට අපේ ජීවිතයේ තුළ සම්පූර්ණ බොරුවක් බවට පත් වෙනවයි කියලා කියන කාරණාව මුලාවට පත් වෙනවයි කියලා කියන කාරණාව කෙනෙකුට Tamanගේ ජීවිතයේ තුල අසුගිය දවස් කීපේ පුරාවට ඔබට අහන්න බලන්න දකින්න පුළුවන්කමක් තිබෙනවා. සමහර ඇත්තන්ට මිලමුදල් විශාල ප්‍රමාණයක් තියෙනකොට ඒ මිලමුදල් Tamanගේ ජීවිතයට කිසිදු වටිනාකමක් ගෙන දුන්නේ නැහැ. වෙනත් මේක තමයි ස්වභාවයේ తত্ত্বය. ඒ නිසා ලෝකයේ තුල තිබෙන්නා වූ පරමාර්ථය දකින්න මිනිස්සෙක් දක්ෂ වෙන්න අවශ්‍ය වෙනවා. පරමාර්ථය කියලා කියන්නේ ඇත්තම தත්ත්වය, ඇත්තම ස්වභාවය, යථා ස්වභාවය. මේ ඇත්තම ස්වභාවය දකින මිනිසයා යා ධර්මයේ දක්ෂයෙක්. යා ධර්මයේ දක්ෂයෙක්. ඒ නිසා පින්වත්නි ලෝකයේ තුල අපි ගොඩනගාගත්ත සකස් කරගත්ත පිළිල කරගත්ත බොහෝ දේවල් අපේ ජීවිතයේ තුල අපේ ප්‍රශ්නයේ ගැටලුව විසඳගන්න බැරි වෙනකොට අපේ ප්‍රශ්නයේ ගැටලුව කියලා කියන්නේ ඔබට ඇතිවෙන මානසික වශයෙන් ව්‍යාකූල තත්යකටපත් වෙන්න තියෙන ස්වභාවය මානසික වශයෙන් ඇතිවෙනා වූ දැඩි පීඩනකාරී ස්වභාවය මානසික වශයෙන් ජීවිතයේ ඇතිවෙන කලකිරීම මේ සියලු දේවල් වලට ඔබ ගොඩනගාගත්ත භෞතික වශයෙන් සකස් කරගත්ත කිසිදු දෙයකින් ඔබට ඵල ප්‍රයෝජනයක් නැහැ ඔබට තේරෙනවද ඔබේ තිබිච්ච ප්‍රශ්න ගැටලු වලට මානසික වශයෙන් තිබිච්ච පීඩාවන් වලට Taman හම්බ කරගත්ත මිල මුදල් වලින් තනතුරු වලින් යාන වාහන වලින් ගෙවල් දොරවල් වලින් වටපිටාවේ සකස් කරලා පිළිල කරගත කිසිදු දෙයකින් Tamanට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සම්මුතිය තුළ ජීවත් වෙච්ච මිනිසොන්ට ජීවිතයේ යම් වෙලාවකදී දුකක් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙනකොට Taman ටික දරන්න බෑ. පරමාර්ථය දකින්න මිනිස්යාට ජීවිතයේ තුළ ඊට වඩා බොහොම සන්තෝෂින් Tamanගේ ජීවිතය ගත කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ පිළිනොත්ති දේශනා කොට වදාළේ නාථ කරන ධර්මවල සනාතව ජීවිතය ගත කරන්නට ධර්මයේ තුල පිහිටලා Tamanගේ ජීවිතය තුල ගත කරන්නට. මෙවැනි දේශනාවක් ශ්‍රවණය කරන ලොකු කුඩා මැදි වයසේ ඉන්න සියලු දෙනාටම මාවට සඳහන් කරන්නේ ජීවිතේ අනාථ වෙන්න එපා. ඔබ ධර්මයේ තුල පිහිටපු සනාත සත්‍යෙක් බවට පත් වෙන්න. යම් වෙලාවකදී යම් අවස්ථාවකදී මිනිස්සෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් අපට අපේ ජීවිතේ බොහෝ දේවල් බොහෝ කටයුතු තිබුණා. ඒ බොහෝ කටයුතු තිබුණ නිසා අපට අපේ දේවල් මගේ දේවල් කරගන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ කියලා. මේක පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුලත් මිනිසු කියපු කාරණාවක්. ඔබ දන්න ඔබ කොයිතරම්නම් වෙහෙසක් මහන්සියක් ගන්නවද ජීවිතයේ පිළිබඳව. ඔබ ජීවත් වීම සඳහා කොච්චර වෙහෙසක් මහන්සියක් ගන්නවද? අප දන්නවා ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන පිරිස එක්කෝ විශ්‍රාම ගිහපු පිරිසක් එසේ නැතොත් ගෙදරට වෙලා බොහොම හුදකලාවේ විවේකීව ගත කරන කෙනෙක් ඔබ ඔබේ ජීවිතේ කොච්චර වෙහසක් මහන්සියක් අරගෙන තියෙනවද? සාමාන්‍ය වශයෙන් රස්සාවක් කරන කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ කොච්චර වෙහසක් මහන්සියක් අරගෙන තියෙනවද? මේ සියල්ලට මා සඳහන් කරන්නේ ජීවිතයේ අනාථී බවට පත් වෙනකොට ධර්මයේ Tamange ජීවිතය තුළ පිහිටක් පිළිසරණක් නැති වෙනකොට ජීවිතය අනාථයක් බවට පත් වෙනවා. බොහෝ දෙනෙක් කියපු කාරණාව සාරිපුත්තු ස්වාමින් වහන්සේ දරංජානි සිටුවරයාට කියපු කාරණාව සමානමයි. දරංජානි සිටුවරයාට හොඳට ඇස්කම් පේන කාලයේදී සාරිපුත්යන් වහන්සේ දේශනා කොට වදාළේ දරංජානි සිටුවරය තමන්ගේ ජීවිතයේහි මේ ඇස්කම් පේන කාලයේදී ධර්මයේ තුල හිත පිහිටන්න කියලා කිව්වා. ධර්මයේ තුල හිත පිහිටලා තමන්ගේ ජීවිතයේ කුසල් සිත්වල වඩමින් ලෞකික ජීවිතේ ගත කරන ගමන් මේ කටයුතු සිදු කරන්න කිව්වා. නමුත් දරංජනේ සිටුවරයට පින්වත්නි ඔහු සාරිපුත්යන් වහන්සේට සඳහන් කරපු කාරණාව බොහොම සරල කාරණාවක් ඔබට පේන ආකාරයට. ඔහු සඳහන් කළේ මට ඒකට ඉඩ කඩක් ඇත්තේ නැහැ. මගේ දරුවන්ගේ කටයුතු තිබෙනවා දෙමව්පියන්ගේ කටයුතු තියෙනවා, රජයේ කටයුතු තියෙනවා, අනිකුත් බොහෝ කටයුතු තියෙනවා. මේ සියලු කටයුතු වලදී මගේ කුසල් සිත් වඩන්ට මගේ හිත මට කාල වේලාවක් හොයාගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, ඔහු ජීවිතේ බොහෝ දේවල් අතපසු කිරීම වලට ලක් කළා. ජීවිතය යම් වෙලාවකදී මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබත් ඔය විදියට බොහෝ දේවල් කියමින් අතපසු කරන කෙනෙක්ද? ඒ මතපසු කරන කෙනෙක් නම් ජීවිතේ කවදරි දවසක ඔබට අනාථ භාවයකට පත් වෙන්න සිදු වෙනවා. එදාට ඔබට ජීවිතේ මහා දුකින් ජීවිතය ගත කරන්නත් සිද්ධ වෙනවා යයි කියලා කියන කාරණාව ඉතාමත්ම හොඳින් මතකයේ තබා ගත යුතු වෙනවා. සරිපුත් හාමුදුරුවෝ කියපු කාරණාව තේරුම් ගත්තේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ මිල මුදල් හොයන්න, රස්සා කරන්න, දරුවන් පෝෂණය කරන්න. මේ සියලු දේවල් අවසානයේදී ඔහු බලාපොරොත්තු නොවුණු ආකාරයකට තමන්ගේ ජීවිතේට බරපතල රෝගකාරක තත්ත්වයක් ඇති වෙලා ඔහු ලෙඩ ඇඳට වැටිච්ච අවස්ථාවක් පුදා වුණා. ඒ ලෙඩ ඇඳට වැටිච්ච අවස්ථාවකදී තමයි ඔහුට ජීවිතය ගැන බොහෝ දේවල් ගැන හිතන්න කල්පනා කරන්න ඉඩ කඩක් තිබුණේ. මිනිස්සෙකුට ජීවිතය තුළ පින්වත්නි යම් වෙලාවකදී යම් අවස්ථාවකදී ජීවිතය පිළිබඳව හිතන්න කල්පනා කරන්නට Taman කොච්චර ආධ්‍යාත්මික වශයෙන් පරාජිත චරිතයක් බවට පත් වෙලා තියෙනවද කියලා කියන එක තේරුම් ගන්න නම් ජීවිතේ ලඩක් දුකක් කරදරයක් විපත්තියක් ඇති වෙලා Taman එක්තෙන් වෙලා ජීවිතය ගත කරන්න අවශ්‍ය වෙනවා එසේ නැතුවත් පාරටවත් බහින්න බැරි විදියට අපි කූඩු වෙලා අපේ ජීවිතය ගත වෙනකොට ජීවිතයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව අපි කොච්චර අනාථ වෙලාද කියලා කියන එක තේරුම් ගන්න පුළුවන්. මිනිස්සු Tamanගේ ජීවිතයේ පිළිබඳව හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව මේ විදිහට අවිද්‍යාව තුළ ඉඳගෙන සම්මුතිය තුළ ඉඳගෙන ලෝකෙ තුළ ආත්ම දෘෂ්ටියෙන් මගේ යයි කියලා හැඟීම යුක්තව ග්‍රහණය කරගත්ත බොහෝ දෙනෙකුට ජීවිතේ එක්තැන් වෙලා ඉන්නකොට කවදා හරි ලෙඩක් දුකක් ඇති වෙලා ඉන්නකොට ඒක Tamanට දරන්ට තරම් ලොකු ආත්ම ශක්තියක් ඇත්තේ නැහැ. පින්වත්නි ධනංජානේ සිටුවරයා ලෙඩෙන්දට වැටිච්ච වෙලාවේදී සාරිපුත්තයන් වහන්සේ ඒ ආසන්නයට ගිහිල්ලා ඔහුට පිහිට වෙනවා. ජීවිතයේ විඳින වේදනාව කොච්චරද කියලා කියන එක ඔහු අහනවා. ජීවිතයේ විඳින වේදනාව කොයි තරම්නම් කටුකද කියලා කියන කාරණාව ඇත්ත වශයෙන්ම දනංජාන සිටුවරට මේ මොහොතේදී දැනෙනවා. ඔහු සඳහන් කරන්නේ මරණාසන්න තත්යකට පත්වලා ඉන්න මට මගේ ජීවිතය තුළ තියෙන වේදනාව බරපතල විදිහට දැනෙනවා. මගේ පිටකොන්දේ තිබෙන වේදනාව, හිසේ තිබෙන වේදනාව, ඒ වගේම බඩේ තිබෙන වේදනාව, මේ සියලුම වේදනාවන් මට දරන්න බැරි තරම් මහා ලොකු වේදනාවක්. ධර්මයේ මතක් කරගන්න තරම් ශක්තියක් ඇත්තේ නැහැ. හිත වඩලා නැහැ. හිත නොහඩපු නිසා ඔහුට ධර්මයේ පිහිට ලැබිලා නැහැ. අන්න පින්වත්නි, ඔහු අනාථව ජීවිතය ගත කරනවා. සනාතනම ජීවිතය ගත කරන මිනිසුන්ට එහෙම දුකක් වේදනාවක් කනගාටුවක් Tamanගේ ජීවිතය තුළ ඇති වෙන්නේ නැහැ. පින්වත් මේ වෙලාවේදී සාරිපුත්තයන් වහන්සේ මහා බලකතු කෙනෙක්. ධනංජාන සිටුවරයාගේ හිත හදනවා. ධර්මයේ තුල ඔහු හිත පීඩනවා. ඔහුට දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයට යන තරම් හිත ශක්තිමත් කරන්න තරම් සාරිපුත්තයන් වහන්සේ බලවත් කෙනෙක් බවට පත් වෙලා හිටියා. ඒ ධර්මයේ ඔහුට ජීවිතයේ අවසන් මොහොතේදී ඔහු පිටට පිළිසරණ හිටපු නිසා. භාගිතුන් වහන්සේ අපට දේශනා කොට වදාළ මේ කාරණාවේදී පින්වත්නි අපිට වැඩිපුරම අවධාරණය කරන්නේ යම් වෙලාවකදී මිනිස්සෙක් තමන්ගේ ජීවිතය තුළ අනාථ නොවි සනාතව ජීවිතය ගත කරන්න නම් තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයේ ජීවිතය තුළ තිබෙනවා. මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා පින්වත්නි යම් වෙලාවකදී වික්ෂුන් වහන්සේලාටයි මේ කාරණාව අවධාරණය කරන්නේ. එසේ වත් භාගිතුන් වහන්සේ සිව්වාණක් පිරිසටමයි මේ ධර්මයේ ආමන්ත්‍රණය කරන්නේ. අපේ කාරණාවත් අවබෝධ කරගත්තී යුතු වෙනවා. බොහෝ දේශනාවන් බොහෝ කාරණාවන් සමහර අයත් හිතන්නේ කල්පනා කරන්නේ මේ වික්ෂුන් වහන්සේලාට පමණයි මේක දේශනා කරලා තිබෙන්නේ කියලා. නැහැ. භාගිතුන් වහන්සේ මහණනි කියලා ආමන්ත්‍රණය කරනකොට මේ අපි තේරුම් ගත යුතු වෙනවා මේ සිව්වණක් පිරිසටමයි ගිහි පාර්ශවයේ ඉන්න පිරිසට එක්කම තමයි මේ ආමන්ත්‍රණය කිරීම කරන්නේ. තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි කිසියම් මිනිසෙක් මේ ලෝකයේ තුල සිල්වත් වෙනවා නම් ඒ වගේම ප්‍රාත්මෝක්ෂ සංවර සීලෙන් යුක්ත වෙලා ඉන්නවා නම් ඔහුගේ හැසිරීමෙන් සියල්ලම යහපත් නම් කුසල් ලකුසල් කියන දේවල් ඉතාමත් හොඳින් දන්නවා නම් ඔහු මේ ධර්මයට ලං වෙච්ච කෙනෙක්. ඒ විතරක් නෙමෙයි කිසියම් කෙනෙක් Tamanගේ ජීවිතය තුළ අනාථ වෙන්නේ නැහැ. අනාථ වෙන්නේ නැති කාරණාවක් තමයි බහුශ්‍රතනම් ඔබ ශක්තිමත් නම් හොඳට අහලා තිබෙනවා නම් ධර්මයේ ඔබට හොඳ පිහිටක් පිළිසරණක් විදියට ඔබ හොඳට අහලා තිබෙනවා නම් ඒ අහපු ධර්මයේ ඊ타මත්ම හොඳින් ඔබ ශ්‍රවණය කරලා තිබෙනවා නම් ධර්මයේ Tamanගේ ජීවිතය තුළ මුලමෙද අග කියන මේ සීල අවස්ථාවන් වලදී යහපත් විදිහට පිළිట్లా තිබෙනවා නම් ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තියක් තිබෙනවා නම් ආරද්ධ වීරියක් තිබෙනවා නම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා Tamanගේ හිත හදන්ට වැඩපිළිවෙලක් ඔබ සකස් කරගෙන තිබෙනවා නම් අනලස්සෝ Tamanගේ ජීවිතය තුළ Brahmacharyaවේ නිරත වෙලා ඉන්නවා නම් මේ සියලු කාරණාවලදී පින්වත්නි පැහැදිලි කිරීමක් කරනවා භාග්‍යතුන් වහන්සේ අපට ධර්මයේ තුල පිහිටපු ධර්මයේ ශක්තිමත් කෙනෙක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙන කාරණාව තමයි මිනිස්සෙක් Tamanගේ ජීවිතයේ තුල අනාහත වෙන්නේ නැහැ මේ ධර්මයේ තුල බොහොම ශක්තිමත් විදියට පිහිටපු කෙනෙකුට. දැන් මේ ධර්මයේ තුල ශක්තිමත් විදිහට පිහිටපු කෙනෙකුට තමයි මා මුලින් දේශනා කොට වදාළ සම්පදා සූත්‍ර දේශනාවේ අන්තර්ගත වන ධර්ම කාරණාවන් වල ඒ අභියෝගයන් හැමෙහි Tamanගේ ජීවිතයේ තුල මූණ දීමේ ආත්ම ශක්තිය කියන එක ගොඩනගා ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. බලමු ඔබ ධර්මයේ තුල කොයිතරම් පිළිදලා තියෙනවද කියලා. පින්වත්නි ධර්මය මෙන්න මේ විදිහට තේරුම් ගත යුතු වෙනවා. යම් වෙලාවකදී අපි ත්‍රිපිටකය හෝ වේවා වෙනත් දෙයක් හෝ වේවා අපි කටපාඩම් කරලා තිබෙනකොට ඒ කටපාඩම් කරපු ෂණයකින්ම ධර්ම දැනුම අපේ ජීවිතයේ තුළ ගොඩ නැගුණට මේ දැනුම අපි ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගන්න අවශ්‍ය වෙනවා. ඔයත් හිතන්නකෝ සතර සතිපට්ඨානෙම තිබෙනවා. සතර සතිපට්ඨානෙම කෙනෙක් කටපාඩමින් කියන්නට පුළුවන් කමක් තිබෙනවා. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඒ 44 ආකාර මහා විපස්සනාවන් පිළිබඳව කෙනෙකුට කියන්නට කටපාඩමින් කියන්නට පුළුවන්කමක් තිබුණත් කොට පේන්නේ ඔහු කිව් සැනකින්ම බොහොම දැනුමින් පරිපූර්ණත්වයට පත්වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් අප දැනගත යුතු කාරණාව තමයි මේ ලබාගත් දැනුම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ ලබාගත් දැනුම Tamanගේ හිත වඩන්ට පුහුණු කරන්න තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ හිතන්න කල්පනා කරන්ද ඔබට කොච්චරනම් මේ ධර්මයේ තුල ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවාද? පළවෙනි කාරණාව ගත්තොත් ඥාති බීසණං. තමන්ගේ ඥාති විපත්ති කර අවස්ථාවකදී ඔබට පුළුවන් ඔබේ හිත වඩාත් ශක්තිමත් විදිහට තියාගෙන ඉන්නට පුළුවන්කමක් තියෙනවා. බොහෝක බීසණං හම්බ කරගත්ත දේවල් ඒ මොහොතක ක්ෂණයකින් නැති වෙනකොට ඔබට පුළුවන්ද ඔබේ හිත ශක්තිමත් කරගෙන තියාගන්න. රෝග බීසනම් රෝගකාරක තත්ත්වයක් ඇති වෙනකොට මේ මේ කාරණාව තමයි වැඩි වැඩියෙන්ම අප අවධාරණය කරන කාරණාව. රෝගකාරක තත්ත්වයක් ඇති වෙනකොට ඒක තමන්ට දරන්නට පුළුවන් කමක් තිබෙනවාද? ඔබ කොහොමද මුහුණ දෙන්නේ? ඔබ කොහොමද ඒකට මුහුණ දීමේ ආත්ම ශක්තිය ගොඩනගාගෙන තිබුණේ? පින්වත්නි ප්‍රධානතම කාරණාවන් තුන අපේ ජීවිතය තුළ බද්ධ වෙච්ච දේවල්. ඥාති බියසන කියලා කියන එක අප දන්නවා අපි දේශනාවන් වලදී බොහෝ ස්වාමින් වහන්සේලාගේ දේශනාවන් වලදී ඥාති බියසනී කියලා කියන එක අපි හොඳට අහලා දැකලා හුරු පුරුදු දේවල්. ජීවිතයේ මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් යම් වෙලාවකදී මේ විපත්තිකර තත්වයකට Tamanගේ ජීවිතයේ තුළ කවදාරි දවසක මෝන දීපු කෙනෙක් වෙන්නට පුළුවන්කමක් වෙනවා. මේ වියසන කියලා කියන්නේ මිනිසුන්ගේ හිත සතුට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ වියසන කියලා කියන්නේ මිනිසුන්ගේ හිත දැඩි ලෙසම දුකට වේදනාවට කනගාටුවට පත් කරන්ට ඉඩ කඩක් තිබෙන දේවල්. පින්වත්නි ඥාති වියසන කියලා කිව්වට පස්සේ Taman ළඟ සමීපතම සිටින පුච්චලයන්ගේ වෙනස් වීම. මාහන ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ තුළ ඒ වෙනස් වීම දරා ගන්නට. ඒ වෙනස් වීම දරා ගන්නට නම් ඔබේ හිත හදලා තියෙන්න අවශ්‍ය වෙනවා. ඒ වෙනස් වීම දරා ගන්නට නම් ඔබ සතර සතිපට්ඨානයේ තුල හිත පිහිටපු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඇයි මේ වෙනස් වීම ඔබට දරා ගන්නට බැරි? භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානයේදී ඔබට මුලින්ම පැහැදිලි කිරීමක් කරනවා අභිජ්ජා දෝමනස්සං මේ ලෝකයේ තුල ඉන්න මිනිසුන්ගේ ඇලීමත් ගැලීමත් ඇලීමත් ගැටීමත් දෙක තියෙනකොට මේ වේදනාව කියලා කියන එක බරපතල ආකාරයට Tamanගේ ජීවිතය තුල දැනෙනවා අපිට විපත්තිකර තත්ත්වයක් ජීවිතය තුළ ගොඩනැගෙනකොට මේ ඇලීමක් ගැටීමක් නිසා තමයි අපට දැඩි ලෙසම මේ වේදනාකාරී ස්වභාවය, తত্ত্বය බරපතල විදිහටම පින්වත්නි දැනෙන්නේ. ඒ නිසා ඒකට හේතුවක් තියෙනවා. ඒ දේශනාවෙම ඔබට පැහැදිලි කිරීමක් කරනවා සත්තානං විසුද්ධිය මේ මිනිසුන්ගේ පිරිසුදු බවක් නැතිකම. මේ මිනිසුන්ගේ පිරිසුදු බවක් නැතිකමයි කියලා අදහස් කරන්නේ කෙලෙස් බද්ධ වෙච්ච ජීවිතය. මාර්ගඵල தත්වයකටපත් නොවිච්චි මේ ධර්මයේ දේශනා කරන මමත් ඔබත් කෙලිස් බද්ධ වෙච්ච සත්වයෝ මේ ලෝකයේ තුල ජීවත් වෙන පිළිස. එනිසා මේ කෙලිස් බද්ධ වෙච්ච ජීවිතයක් ගත කරන අපි සියලු දෙනාටම ඇලීමත් ගැටීමත් කියන දෙකම තිබෙනවා. මේ ඇලීමත් ගැටීමත් කියන මේ දෙකම තිබෙන නිසා යම් යම් වෙනස් වීම් වලදී අපිට මේක දරා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෝකේ මිනිස්සෙක් නිදහස් වෙනවයි කියලා කියන්නේ ඔය ඇලීමත් ගැලීමත් කියන දෙක සම්පූර්ණයෙන්ම නැති කර දැමීම. මිනිස්සෙක් රහත් ඵලයකටපත් වෙන්නේ. මිනිස්සෙක් ආධ්‍යාත්මික වශයෙන් ඉහළම තලයකටපත් වෙන්නේ උතුම් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නේ ඇලීමත් ගැලීමත් යැවීමත් දෙක මිනිසෙක් සම්පූර්ණයෙන් පහ කළාට පස්සේ. ඒ ඇලීමත් ගැටීමත් දෙක සම්පූර්ණයෙන් නැති කරන්න අවශ්‍ය කරන ධර්මකාරණාව පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාලා. තථාගතයන් වහන්සේ උතුම් සතර සතිපට්ඨාන දේශනාවේදී ඔබට ඒ කාරණාව ඊ타මත්ම හොඳින් ඊ타මත්ම ලස්සනට අපූර්ව ආකාරයකට පින්වත්නි අපට කියලා දීලා තිබෙනවා. එනිසා අපි හොඳට තේරුම් ගත යුතු කාරණාවක් තිබෙන ඒ තමයි බොහෝ දෙනෙක් Tamanගේ ධර්මයේ සොයාගෙන යෑමේදී විශේෂයෙන් විවිධ පුජ්‍යලයන්ගේ විවිධ රහත් භාවයෙන් පෙනී සිටින විවිධ පුජ්‍යලයන්ගේ විවිධ දේශනාවන් වලට එයයි ගමන් කිරීමක් සිද්ධ වෙනවා. නමුත් පින්වත්නි අප දැනගත යුතුම කාරණාව තමයි තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාව ඉතාමත්ම අපූර්ව ආකාරයට හොඳට අපිට කියලා දෙලා තිබෙනවා. හිත වඩා ගන්නා පිළිවෙල කොහොමද කියන එක. දැන් බලමු අපිට භෝග වේෂණයක් ඥාති වේෂණයක් රෝග වේෂණයක් ඇති වෙනකොට ඒ වේෂණය කියලා කියන්නෙම ඔබට දරන්න බැරි දෙයක් තිබුණේ. ඒ වේෂණය කියලා කියන්නෙම අර මුලින් සඳහන් කරපු කාරණාවත් එක බලනකොට එතන අර අභිජ්ජා දෝමනස්සං ඒ අපේ සිත් දෝමනස්සේට දුක්ඛයටපත් වෙලා තිබෙන්නේ අපට අපේ ජීවිතය තුළ ඒ ඇලීම සහ ගැටීම කියන දේ තිබෙන නිසා. මේ தත්ත්වේ මිනිස්සු හොඳට අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. මේ தත්ත්වය හොඳට අවබෝධ කරගත්ත කෙනාට සතිමා විනී ලෝකී අවිජ්ජා දෝමනස්සං. මිනිසෙකුට හොඳ සිහි කල්පනාවක් අවශ්‍ය වෙනවා. ආතාපි සම්පජානෝ සතිමා විනී ලෝකේ. හොඳට වීරිය වඩන්නට පුළුවන්කමක් තියෙන අවශ්‍ය වෙනවා. වීරිය වඩන්නට පුළුවන්කමක් තිබෙනව පමණක්ම නෙමෙයි. තමන්ගේ ජීවිතය තුළ හොඳ සිහි කල්පනාවක් තියෙන අවශ්‍ය වෙනවා. ඒ සිහි කල්පනාවත් එක්කම ඔහුට ප්‍රඥාවන්තකමක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රඥාවන්තකමත් එක්කම මේ ගැඹුරු ධාව ගැඹුරුතාව එසේ නැතොත් එහි තිබෙනා වූ වඩාත් සියුම් ස්වභාවය අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත් එතනදී අපි දැනගත යුතුම කාරණාවක් තිබෙනවා. ඒ දැනගත යුතුම කාරණාව තමයි Tamanට මේ ක්‍රමයේ වඩා ගන්නට අවශ්‍ය නම් ඒ වඩා ගැනීමේදී තාමත්ම ගැළපෙන Tamanට ගෝචර වන යෝගාචරයන් වහන්සේ නමක් තමන් ආසන්නයට ගිහිල්ලා උන්වහන්සේගෙන් තමන්ට ගැළපෙන කර්මස්ථාන ලබා ගැනීම සිදු කළ යුතු වෙනවා. බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තුළ මේ අවබෝධය හොයාගෙන යනකොට මම්මුලා වෙච්ච තත්යකටපත් වෙන ධර්මයේ එපා වෙනවා මානසික වශයෙන් යම් ආකාරයකින් ව්‍යාධි තත්යකටපත් වෙනවා. ඒ නිසා තමන් තමන්ටම දැනෙනවා තමන් එක්තරා ආකාරයක මාර්ගඵලලාභියෙක් එසේ නැතොත් මේ ලෝකයේ තුල ඉන්න උත්තම මිනිසෙක් මමයි කියලා කියන මේ ආත්ම දෘෂ්ටියත් එක්ක ඇති කරගෙන විවිධ මනෝ ව්‍යාධීන් බොහෝ මිනිසුන්ට ගොඩනැගීම කියන එක සිදු වෙනවා. ඒ නිසා Tamanට Tamanගේ චරිත ස්වභාවය මානසික ස්වභාවය Tamanට අවබෝධ කරගන්න පුළුවන් පරාසය කොච්චරද? මේ තථාගත ධර්මය ප්‍රඥාවන්තයයි කියලා දේශනාවේ සඳහන් කළා. එහෙත් මේ ධර්මය හැම කෙනෙකුටම අවබෝධ කරගන්න පුළුවන්. අපේ ගමේ ඉන්න අහිංසක අම්මා ආච්චි අනී අනිච්චං කියලා ජීවිතය පිළිබඳව තිබෙන මේ අනිත්‍යතා ස්වභාවය අවබෝධ කරගන්නකොට ඒ අම්මට වැටහෙන ස්වභාවයක් තිබෙනවා තත්ත්වයක් තිබෙනවා. අපි දකින්නට බලන්න ඕන අපේ ප්‍රඥාවට ගැළපෙන ආකාරයට අපි මේ ගෝචරය කරගන්න. සමහර ඇත්තෝ මේ ධර්මය මේ හිත වඩන්ට යනකොට Tamanගේ ක්‍රමයේ සොයාගෙන සොයාගෙන යන අවස්ථාවවලදී බොහෝ වෙලාවට ඒ ඇත්තෝ Tamanට නොගැලපෙන ආකාරයකට Tamanට වෙහෙස කර ආකාරයකට Tamanගේ මනසට වරුත්තු නොදෙන ආකාරයකට සමහර காரணාවන් වලට Tamanගේ හිත යොමු කළාට පස්සේ Tamanට හරි වෙහෙස කර තත්යක් දැනෙනවා සමහර කෙනෙකුට මේ ධර්මයේ එපා වෙනවා සමහර කෙනෙකුට විවිධ මනෝ ව්‍යාධීන් ඉසේ නැතොත් විවිධ මානසික ලෙඩ රෝග ආදී ඇති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා ඒ නිසා මේ ධර්මය Tamanට ප්‍රඥාවට ගැළපෙන ආකාරයට වැටෙන ආකාරයකට මේක අපි අවබෝධ කර ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ තුළ තමයි Tamanගේ ජීවිතය තුළ මේ සනාත භව කියලා කියන එක ගොඩනගෙන්නේ. සමහර අම්මා කෙනෙකුට ජාතක කතාවක් වෙන්නත් පුළුවන්කමක් තිබෙනවා. එයාම ධර්මයේ තේරුම් ගන්නේ ජාතක කතාව හරහා. එයාමගේ ඥාණයට ප්‍රමාණයට ගැලපෙන්නේ ජාතක කතා හරහා දේශනා කිරීම. සමහර කෙනෙකුට විගම්ම ප්‍රකරණයේ එසේ නැතත් අභිධර්ම පිටකයට ගිහිල්ලා මේ පිටකයත්‍රයේ තිබෙනා වූ පිටකයන් වල තිබෙනා වූ දේවල් කෙනෙකුට වටහා ගන්නට පුළුවන්කමක් තියෙනවා. තවත් කියනකොට සතර සතිපට්ඨානෙට ගිහලා සතර සතිපට්ඨානය අරහා මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි අපිට මේ උතුම් තථාගත ධර්මය අවබෝධ කරගැනීමේදී විවිධ ක්‍රම පාවිච්චි කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔබට මා මේ දේශනාවේදී විශේෂයෙන් අවධාරණය කළේ අර ඥාති බියසන රෝග බියසන භෝග ව්‍යසන කියන காரணාවන් ඊ타මත්ම ගැඹුරින් මේ காரணාවන් ගැන විස්තරාත්මක විදියට සූත්‍ර දේශනාවන් අනුසාරයෙන් පැහැදිලි කරන්නට පුළුවන්කමක් තිබුණත් මා සඳහන් කළේ මෙවැනි විපත්තිකර තත්ත්වයක් මෙවැනි කාල පරිච්ඡේදයක් තුළ ධර්මයේ අවබෝධ කරගැනීමේදී ජීවිතේට නිවැරදි විදිහට අපි ධර්මයේ අවබෝධ කරගන්නට අවශ්‍ය වෙනවා. දැන් බලමු පුංචි කාරණාවක් මේ විනාඩි දෙක තුන ඇතුළත පැහැදිලි කරගන්නට අපි උදාහරණයක් විදිහට ගත්තොත් භෝග බීසණං කියලා කියන කාරණාව. භෝග බීසණං කියලා කියන්නේ අපි හරියම්ම කරගත්ත දේවල් නැති වෙලා විනාශ වෙලා යන්නේ. ඊටත් වඩා මිනිස්සුන්ට වඩාත් බරපතල විදිහට දැනෙන්නේ රෝග බීසණං කියලා කියන එක. මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා මිනිසුන්ට මේ රෝගීකාරක තත්ත්වයේ ඇති වෙනකොට මිනිස්සු කොච්චර බිහිතියට කම්පණයකටපත් වුණාක් සිදු වුණාද? රෝග කියලා කියන එකට කවුරුත් බයයි. මේ ධර්මයේ දේශනා කරන මට වුවත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබට වුවත් යම් වෙලාවකදී යම් අවස්ථාවකදී රෝගකාරක තත්ත්වයක් ඇති වුවොත් ඒ රෝගකාරක තත්ත්වය නිසාම ඔබ දැඩි ලෙස බිහිතියට කම්පණයකට පත් වීමක් සිදු වෙනවා. ඇයි අපි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අපි ධර්මය පිළිතලා නැහැ. මේ පංචස්කන්ධය තුල තිබෙනා වූ ස්වභාවයේ පංච උපාදානස්කන්ධ විදියට ගොඩනගාගත්තු රූප වේදනා සංඥා සංකාර විඥානන් කියන මේ පංචස්කන්ධය තුල තිබෙනා වූ වෙනස් වෙන ස්වභාවය ජරා ජීර්ණ තත්යකට පත්වන එක පරිපාකයට පත්වන ස්වභාවය අපි අවබෝධ කරගෙන නැහැ. ඔබ හිතුවනම් ධර්මයේ මට ශක්තියක් තියනවා කියලා ඔබ හිතුවනම් කල්පනා කළා නම් භාග්‍යවත් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට කායික රෝගකාරක තත්යන් ඇති වුණා නම් විනය පිටකේ ඊටාත්ම ලස්සන්ට පැහැදිලිව භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට ඇති විචි රෝගකාරක තත්යන් පිළිබඳව සඳහන් කරනවා. ගිලාන සූත්‍ර දේශනාවන් බොජ්ජංග සූත්‍ර දේශනාවන් හොඳට බලනකොට අපිට පේනවා උතුම් ආර්ය උතුමන් වහන්සේලාගේ ශරීරයට ඇතිවෙච්ච රෝගකාරක තත්ත්වයන්. කෙනෙකුට මේ කාරණාවන් පිළිබඳව හිතලා මතලා කල්පනා කරලා Tamanගේ ජීවිතය පිළිබඳව හිතන්න කල්පනා කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් මෙන්න මේ විපත්තිකර தත්ත්වය Tamanගේ ජීවිතේ සමනය කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. එවැනි ස්වභාවයක් නැති වෙනකොට තමයි මිනිස්සු Tamanගේ ජීවිතය තුළ මේක විපත්‍යක් විදිහට ගොඩනගා ගන්න. හැබැයි සම්පත්‍යක් විදිහට ගොඩනගා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. මේ වසංගත தත්ත්වේ පවා සම්පත්‍යක් විදිහට පත් කර ගන්න පුළුවන්. සම්පත්‍ය විතර පත් කරගන්න පුළුවන් කියලා කියන්නේ Tamanගේ ජීවිතයට පුළුවන් මෙය ලෝකයේ තුල තිබෙනම ඇත්තම ස්වභාවී මිනිසෙකුට දකින්න බලන්න හොඳම ඉඩකඩක් තිබෙන කාරණාවක් බවට පත් වෙන නිසා ධර්මීය ශක්තිමත් විදිහට ජීවිතය ගොඩනගාගමු. සම්මුතියෙන් තොරව පරමාර්ථය දැකලා ලෝකේ වඩාත් ශක්ති සම්පන්න මිනිසෙක් විදිහට ආධ්‍යාත්මික වශයෙන් ශක්ති සම්පන්න මිනිසෙක් විදිහට ජීවිතය ගත කරන්න අපි හැමදෙනාම උතුම් ධර්මයටම ලං වමු කියන කාරණාව මේ වෙලාවේ කරමු. අඛාසත්තා චේ බුම්මත්තා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්කිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩහිඳිමින් මාතලේ විහාරමාවතේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති රජරට විශ්වවිද්‍යාලයේහි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද ඔලගම්වත්තේ චන්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් સમાප්තයි. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත් දලදා හිමි සරණයි. Thank you.